වෙලා පෙරවරු 9 විනාඩි 3යි මේ ස්වදේශීය සේවය. ලලිත කලාලේ ලලිත කලාලේ සංගීතය හදාරන සිසුන් හටමින්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. සංගීත නිර්මාපකයන් පරිසරය ආශ්‍රිත තේමා තම නිර්මාණ සඳහා භාවිත කොට තිබෙන බව පඬිත් අමරදේවයන් ගැයූ ඒ ගීතයෙන් පෙනෙනවා. අද ලලිත කලාලයෙන් පරිසරය පිළිබඳව ඔබේ සිත යොමු කර වීමටයි අදහස. අප ජීවත් වන වටපිටාවට අයත් සියලු දෑ පරිසරය යනුවෙන් හඳුන්වන්න පුළුවන්. ඉර හඳ, තාරකා, වාතය, ජලය, ගහකොළ, මහ පොළොව, ගංගා ඇලදොල, සතා සිව්පාවා, ශබ්ද, නාද පරිසරයට අයත් වනවා. භෞතික, ජෛවීය, සමාජීය, ආර්ථික, සංස්කෘතික හා సౌందర్యాత్మక අංශ ස්වාභාවික පරිසරයේ තිබෙන බව විද්වත් මතය. සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම ආදී තෙමඟුද එලිමහන් පරිසරයේදී සිදුව තිබෙනවා. එසේම උන්වහන්සේ නොඑක්වර තම අනුගාමික භික්ෂු පරපුරට වනයේ ඇති සුවදායක බව, නිසල බව, හා සුන්දර බව පහදා දී තිබෙනවා. පෙරදිග ලෝකයේ කලාව පිළිබඳ නිර්වචන දෙන්නේ මෙන්න මෙහෙම. ස්වභාව ධර්මයම අපූර්වත්වයෙන් නිර්මාණය කොට දක්වන්නේ කලාවයි. එය චිත්‍රය, නර්තනය, මූර්තිය, කැටයම, සාහිත්‍යය හෝ සංගීතය වන්නට පුළුවන්. අපේ සරලගී නිර්මාණ වලින් සියයට 70ක් පමණ පරිසරයට අදාළ තේමා යොදාගෙන තිබෙනවා. එවැනි ගී පොදු ජනයාට පහසුවෙන් රස විඳිය හැකිවන්නේ ඔවුන් පරිසරය හා දෙහෙවින් බද්ධ වී සිටීම නිසාමයයි සිතන්නට පුළුවන්. අපේ සරල ගීයට පරිසර අනුබද්ධ තේමා දෙහෙවින් යොදාගෙන තිබෙනවා. Latino Napo ධර්මයේ එක් කොටසක්. ඔහුගේ මුළු පැවැත්ම තහවුරු වන්නේ පරිසරය තුල. යහපත් පරිසරයට කාරුණික වන තරමට මිනිසාට මානුෂික වශයෙන් යහපැවැත්මක් ගොඩනගන්නට පුළුවන්. කලාකරුවා පරිසරයේ ඇති සංසිද්ධීන් උපමා උපමේය ලෙස යොදා ගන්නවා. එසේ වන්නේ ඔහු ස්වභාව ධර්මයේ දායාද ප්‍රිය කරන අයකු නිසායි. කොතරම් උපද්‍රව අසීරුකම් හා අන්තරාවන් තිබුණද අප ජීවත් වන්නේ දැනට අප දන්නා තරමින් විශ්වයෙහි සුවිශේෂ වූ ඉතා අලංකාර වූ ප්‍රියමනාප ග්‍රහයාමක්. මිනිසා සෙසු ජීවීන්ට වඩා නිර්මාණාත්මක ගුණයෙන් පරිපූර්ණ නිසා Taman කැමති ආකාරයට පරිසරය හසුරුවා ගන්නට සමත් වනවා. සන්දේ ඔබේ සිනා වීරයේ දිපි දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරුසා ගයේ පාවින් කලුම් ආදරේ සාදරේ මල් මාවතේ දරු සාදරේ මල් පානේ මල් කර යහනේ මල් වරදී ආදරේ එපා සඳේ ඔබේ සිනා මෙරේ ඉති දිලේ හිතේ ආදරේ මල් මාවතේ සරුදාතේ මාවේ කලින් ආදරේ පරිසරයේ තරම් సౌందర్య දැකිය හැකි වෙනත් තැනක් නැහැ. సౌందර්ය කියන්නේ කලා රස විඳීම. යමක යථාර්ථයේ සෙවීම සඳහා ගන්නා උත්සාහය సౌందර්යයේ දැක්වෙනවා. අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවත් එහි මූලික කොටසක් වන්නේ సౌందර්ය හැකියා වර්ධනය. යමෙකුගේ సౌందර්ය වැඩිම යනු සිටීමේ හැකියාවන් සංවිධානය වීම සංජානන හැකියාවන් වර්ධනය වීම හා හැඟීම් දරා ගැනීමේ සමීප සම්බන්ධතාව පරිසරයේ ඇති දෑ අනුකරණය තුළින් විවිධ කලා ශිල්ප බිහි වී තිබෙනවා කලා පිළිබඳ නිර්වචන විමසීමේදී ක්‍රමයක් ලතාවක් ඇති හැම දෙයක්ම අවුල් සහගත නොවූ දේ මොළොක් බව මෙන්ම දැඩි බව ඇති දෑ ලෙස සැලකෙනවා. එක් එක් කාල වකවානුවල ඇතිවන සංස්කෘතිකමය වෙනස්කම් වලින් යහපත් රසවින්දනයට බාධා එල්ලවනවා. A thing of beauty is a joy forever. ඒ බටහිර කියමනක්. සුන්දර වස්තුවක් නිරන්තර සතුටගෙන දෙනවා. නමුත් අද වේගයෙන් පරිසර සුන්දරත්වය විනාශ කෙරෙනවා. එයින් අප පෙරකී බටහිර මතය සනාත වන්නේ නැහැ. සංස්කෘතිය වේගයෙන් වෙනස් වන. දැන් මිනිසා ඔහුට පුරුදු ජීවන රටාවෙන් ඈත් වෙනවා. ඔහු ලෝකෝත්තර ලෝකයකට ගෙන යාම කෙලෙස් වල පිටදා පිරිසිදු සිත් ඇත්තට කිරීම වඩාත් දුෂ්කර කාර්යයක් වනවා. ඒ කාර්යය අපහසුයි. නමුත් මිනිස් සංහතියේ ආරම්භයේ සිටම එය ඉටු කර ගැනීමට උත්සාහ ගත්තා. ඒ සඳහා ඔහු උපයෝගී කරගත්තේ පරිසරය ආශ්‍රිත సౌందර්යය. ඒයින් ඔහු අපූර්ව ආස්වාදයක් හා වින්දනයක් ලැබුවා. අර ඉලද උපත වූ විශාරද හිටපු ශ්‍රේෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස ලෝගොඩ. පටිගත කළේ මලින්ත දේශප්‍රිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී පැත්තකේ. ප්‍රාදේශීය ගීත සාහිත්‍යයේ රස විනිස පිනිස උල්පත් අසන මම ඉඳලා හිටලා යනවා ගමේ ගමේ ගිය දවසේ එක්තරා සැන්දෑවක ළමයි ටික අපේ ගෙදරට එකතු වුණා. ඔවුන් නොයෙකුත් ගීත ගායනා කළා. ඒ අතරේ මේ කුසුම්පිටි කියන ගීතයත් ගායනා කළා. මට ඒක හරිම මිහිරක්. පිටි තුරුමතේ සුවඳ තමයි දසකටේ ගුණ හමයි දස අතේ ශාන්තිනි තෙමා වැටේ නරල කුංකුම ශාන්තිනිගේ නරලේ තියෙන කුංකුම තෙලකේ තෙමාගෙන වැටෙනවා ඇයි කුංකුම තෙලක තෙමාගෙන වැටෙන්නේ කුංකුමම් තෙමා හසේ අඬන චන්දිර හසෙන් හඳ අඬනවා හඳේ කඳුළු වැටලා ශාන්තිය තෙලකේ බොඳ වෙනවා කුංකුමම් කුංකුමම් තෙමා හසේ අඬන චන්දිර පාන්තලට ප්‍රේම කීර්ති කියනවා එහෙම නෙවෙයි මේ මේ වෙන. ඒ උපමා උපමේය අලංකාරය එතුමාගේ තිබුණේ එහෙම නෙවෙයි. ඔබ